මුලපටන් විස්තර විවරණය කරන මේ උතුම් දහම් කතිකාවතේ අපි වැඩසටහන් ගණනාවක් තිස්සේ විෂද මාර්ගයේ මුලපටන්ම විස්තර විවරණය කරමින් එන්නේ. ඉතින් අදත් අපි බලාපොරොත්තු වෙන්නේ ඒ අනුව අපි දැනට කතා කරමින් ඉන්න දුතාංග නිර්දේශයේ තවත් දුතාංග දෙකක් පිළිබඳව කරුණු කාරණා පැහැදිලි කරලා දෙන්න. සීලේ පතිත්තහය නරෝ සපඤ්ඤෝ චිත්තම් පඤ්ඤංච භාවයන් ආතාපි නිපකෝ භික්ඛු සෝයිමං විජිතේ ජතන් යනාදී වශයෙන් භාගතුන් වහන්සේගේ මේ ගාථා රත්නය පදනම් කරගෙන බදන්තාචාර්ය බුදුගෝස මාහිම්පාණන් වහන්සේ විසින් රචනා කරන්නට යෙදුණු මේ විසුද්ධි මාර්ගය සමස්ත නිවන් මාර්ගයේම එක ග්‍රන්ථයක් තුල සම්පින්දනය කරපු මාහිඟි ග්‍රන්ථ රත්නයක්. ඉතින් මේ සම්පින්ඩනයේ තුල අපට අපේ සීලය ආරක්ෂා කරගන්න ආකාරය සීලයක් සමග සම්පාදනය විය යුතු සෙසු ගුණධර්ම සම්පාදනය කරගන්න ආකාරය ඊ타මත්ම පිළිවෙලින් පැහැදිලි කරලා තියෙනවා. ඉතින් මේ දුතාංග නිර්දේශය කියන්නේ විෂද මාර්ගයේ දෙවන නිර්දේශය සීලේ සම්පාදනය කරගන්න ආකාරය සීලේ ආනිසංසාදී දේශනා කරලා මේ ශීලය සම්පාදනය කර ගැනීමේදී නිවන් දැකීම සඳහා ඒත් සමගම උපකාරී පිණිස පවතින අල්පේච්ඡතා ආදී ගුණධර්ම සම්පාදනය වන දුතාංග සම්පාදනය කරගන්න ආකාරය දුතාංග ආරක්ෂා කරන්නේ කොහොමද කියන ආකාරය මේ දුතාංග නිර්දේශය තුල කතා කරනවා. ඉතින් ඒ නිසා අපි මේ දක්වා දුතාංග කිහිපයක් අපි සාකච්ඡා කරන්න යෙදුණා. අද දවසේත් අපි කතා කරන්න බලාපොරොත්තු වෙනවා තවත් මේ බුද්ධ ශාසනය පිළිවෙත් ගුණ ධර්මයන් පුරන ගෞරවනීය ස්වාමින් වහන්සේලා විසින් ඊ타ත්ම ආදරයෙන් ඊ타ත්ම ගෞරවයෙන් මනවින් ආරක්ෂා කරන වටිනා දුතාංග දෙකක් පිළිබඳව කරුණු පැහැදිලි කරන්නයි අපි බලාපොරොත්තු වෙන්නේ. ඒ අනුව අද අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ පත්තපින්ඩිකාංගය කියන දුතාංගය සහ කලුපච්චා බත්තිකාංගය කියන දුතාංග දෙක පිළිබඳවයි අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. දැන් පත්තපින්නිකාංගය කියලා කියන්නේ දානේ වළඳනකොට ස්වාමීන් වහන්සේ නමක් දානේ වළඳනකොට තමන් වළඳන පාත්‍රයේ හැරෙන්න වෙනත් භාජනයක දානේ වළඳන්නේ නැහැ කියලා සමාදන් වෙන දූතාංගය තමයි පත්තපින්නිකාංගය කියලා කියන්නේ. ඒ අනුව මේ පත්තපින්නිකාංගය සමාදන් වෙනකොට මේ පත්තපින්නිකාංගය සමාදන් වෙච්ච ස්වාමින් වහන්සේ උන්වහන්සේ තමන් දානේ වළඳන හැම දෙයක්ම තමන්ගේ තමන් වහන්සේගේ පාත්‍රය තුලම තමයි වළඳන්නේ. ඒ බඳු දුතාංගයක් තමයි පත්තපින්ඩිකාංගය කියලා කියන්නේ. ඒතර මේ දුතාංගේ සමාදන් වන ආකාරය අපට දක්වනවා. මේ දුතාංගේ සමාදන් වෙන්නේ ဒုတိ යක භාජනං පටික්කිපාමි පත්තපින්ඩිකාංගං සමාදියාමි කියන ක්‍රමයෙන්. දෙවෙනි භාජනයක් ප්‍රතික්ෂේප කරනවා එමත දෙවෙනි භාජනය මම අතහරිමි පත්පින්ඩිකාංගේ සමාදන් වෙමි කියන වාක්‍ය දෙක අතරින් කවර හෝ වාක්‍යයකින් මේ පත්තිපිණ්ඩිකාංගය සමාදන් වෙන්න පුළුවන්. ඒ අනුව සඳහන් කරනවා අපිට පාළියේ මේ විසුද්ධි මාර්ග ග්‍රන්ථයේ ဒုတိ යක භාජනම් පටිකිපාමි පත්තිපිණ්ඩිකං සමාදියාමීති ඉමේසං අඤ්‍යතර වචනේන සමාදින්නම් හෝති. මෙන්න මේ වචන දෙකෙන් මේ වාක්‍ය දෙකෙන් කවර හෝ වාක්‍යයකින් මේ පත්තිපිණ්ඩිකාංගේ සමාදන් වෙන්න පුළුවන් කියලා කියනවා. තේනපන පත්තිපිණ්ඩිකේන යාගුපාන කාලේ භාජනේ තපෙත්වා ව්‍යංජනේ ලද්දේ ව්‍යංජනං වා පඨමං කාදිතබ්බං යාගුවා පාතබ්බා කියලා මේ පත්තපිණ්ඩිකාංගය රකින්න ඕනේ ආකාරය මේ පිළිවෙත පුරා ගන්න ඕනේ ආකාරය අපිට පැහැදිලි කරනවා. ඒ අනුව පත්තපිණ්ඩිකාංගය පිළිබඳව විධානය කොයි විදිහටද මේ පත්තපිණ්ඩිකාංගයේ පිරිය යුත්තේ කියන කාරණේ කියනවා. දැන් එකම භාජනයක එකම පාත්‍රය තුල ආහාර වැළඳීම සිදු කරන නිසා දානේ වැළඳීම මේ Tamanගේ පාත්‍රය තුල පමණක් සිදු කරන නිසා සමහර වෙලාවට කැඳ ලැබෙන්න පුළුවන්. කැඳ ලැබෙනවා නම් මේ කැඳ ටිකත් මේ පාත්‍රය තුලම තමයි වළඳන්න අවශ්‍ය. ඒතර කැඳ වෙනම කෝප් එක වළඳනවා නම් මේ පත්තපින්නිකාංග කියන දූතාංගය කැඩෙනවා. ඒ නිසා කැඳ වළඳන ටිකක් Tamanගේ පාත්‍රයට දාලා වළඳන්න ඕනේ. එතකොට වෙන දෙයක් වළඳනවා නම් ඒකත් වළඳන්න ඕනේ. හැබැයි සමහර වෙලාවට කැඳට කලවම් වුණොත් පිළිකුලක් උපදවන යම් යම් ආහාර තියෙන්න පුළුවන්. ඉතින් ඒක සඳහන් කරන සමහර වෙලාවට පිළිකුල් ඉපදෙන යම්කිසි මස් මාළු ආගේ දෙයක් තියෙනවා නම් ඒ බඳු දෙයක් ටිකක් පිළිකුල් සහගත බවක් ඇති වෙනවා නම් පළමුව එක්කෝ මේ මස් මාළු ආදී කොටස් ටික වළඳලා ඊට පස්සේ කැඳ වළඳන්න කියනවා. එහෙම නැත්නම් පළමුව කැඳ වළඳලා ඊට පස්සෙ මේ මස් මාළු ආදී සහිත භෝජන වළඳන්න කියනවා. මේ නිසා යම් ආකාරයකින් මේ කැඳත් සමග ඒකට මුසු වීම තුළ පිළිකුලක් දනවන යම් ආහාරයක් තියෙනවා නම් ඒ දෙක එකට කලවම් කරගන්න අවශ්‍ය නැහැ කියලා කියනවා. ඒක සඳහන් කරනවා යම් විදිහකට එහෙම පිළිකුලක් ඇතිවන ආහාරයක් වළඳලා ඊට පස්සේ Tamanට ඒ වළඳපු ආහාරය අපත්‍ය භාවයටපත් වෙන්න පුළුවන්. ඒ නිසා Tamanට පිළිකුලක් ඇති වෙනවා කියලා හිතනවා නම් මේ භෝජන දෙකක් කලවම් වීමෙන් ඒ භෝජනය අතහැරලා ඒ භෝජනය එකක් වළඳලා ඉවර වෙලා දෙවෙනි එක වළඳුවට කමක් නැහැ කියලා කියනවා. ඒ වගේම තමයි හැබැයි සමහර දේවල් තියෙනවා පිළිකුලක් ඇති වෙන්නේ නැතුව ඒකට මුසු වුණාට වළඳන්න පුළුවන් දේවල්. දැන් උදාහරණයක් විදිහට කැඳ වළඳන කෙනාට කැඳ වළඳන ස්වාමීන් වහන්සේ කැඳත් සමග වළඳනද මීපැණි ලැබුණා නම් එහෙම නැත්නම් උක්සකුරු ලැබුණා නම් මේ මීපැණි උක්සකුරු කැඳට දාගෙන කලවම් කරලා වළඳන්න පුළුවන්. ඒ නිසා එවද අවස්ථාවකදී අපිට කියනවා මේ මීපැණි උක්සකුරු වාගේදී වෙනම වළඳන්න අවශ්‍ය නැහැ. ඒක කැඳට කලවම් කරගෙන වැළඳුවට කමක් නැහැ කියලා. ඒ වගේම තමයි සමහර වෙලාවට දැන් මෙහෙම මේ විදිහට දානේ වළඳනකොට සමහර දෙයක් හම්බෙනවා දැන් අමු මිරිස් කරලක් වෙන්න පුළුවන්. එහෙමත් නැත්නම් අමුවෙන් යම්කිසි කොලයක් Taman වළඳන්න ගන්න යම්කිසි අතු රිකිලි කෑල්ලක් වෙන්න පුළුවන්. කරපිංච කොලයක් වෙන්න පුළුවන්. මෙහෙම දෙයක් පාත්‍රයේ තියෙන දේ අතට අරගෙන වැළඳුවට කමක් නැහැ කියනවා. හැබැයි ඒ දේ අතට අරගෙන වැළඳුවත් පාත්‍රයට දාලා ඒක අතට අරගෙන වළඳන්න කියනවා. එහෙම නැත්නම් වෙනමම භාජනයක් ළඟ Tamanට අපි හිතමු මිරිස් කරල් ටිකක් ලූණු ටිකක් ගෙනල්ලා දුන්නා නම් පිළිගන්නවා නම් ඒ භාජනයේ තියේදී ඒ භාජනයෙන් අරගෙන අතර අරගෙන වැළඳුවොත් අර දෙවෙනි භාජනයක් පිළිගත්තා හා සමාන වෙන නිසා ඒ ටිකක් Tamanගේ පාත්‍රය ඇතුළටම දාගෙන පාත්‍රයෙන් අරගෙන අතට අරගෙන වළඳන්න කියලා කියනවා. එහෙන් වැළඳුවොත් මේ දුතාංගය පිටින්නේ නැහැ කියලා. හැබැයි යම් ආකාරයකින් ආහාර වළඳන්න සමහර වෙලාවට යම් යම් කොළ જાති පාවිච්චි කරනවා. දැන් කෙසෙල් කොළේ දානි වළඳන්න පුළුවන්. එහෙම නැත්නම් නෙළුම් කොළේ. එහෙම නැත්නම් යම් යම් ඒ වාගේ කැන්ද කොළවල. මේ විදිහට සමහර වෙලාවට ආහාර පිළිගන්නන වෙලාවල් තියෙනවා නම් හැබැයි ඒ කොළවල ආහාරය වළඳන්න එපා කියලා කියනවා. ඒ වැළඳුවොත් ඒක තුල මේ දෙවෙනි භාජනය පිළිගත්තා හා සමාන වෙන නිසා. ඒ නිසා ඒ විදිහට වැළඳුවොත් මේ දුතාංගය බිඳිනවා. එහෙම නැතුව මේ දුතාංගය සම්පාදනය කරගන්න කියලා කියනවා. ඊළඟට මේ පත්තපින්නිකාංගයේ තියෙන ප්‍රභේදයක්. පත්තපින්නිකාංගය පිළිබඳව තියෙන ප්‍රභේදයක්. පත්තපින්නිකාංගය උත්කෘෂ්ඨ වශයෙන් රකින්න පුළුවන්, මධ්‍යම වශයෙන් රකින්න පුළුවන්, හෝමක වශයෙන් රකින්න පුළුවන් කියලා. උත්කෘෂ්ඨ පත්තපින්ඩිකාංගයේ රකින භික්ෂුව විසින් උත්කෘෂ්ඨ වශයෙන් පත්තපින්ඩිකාංගයේ රකිනකොට ඒ වික්ෂුන් වහන්සේට කියනවා උත්‍ෘෂ්ඨ වශයෙන් පත්තපින්ඩිකාංගේ රකින වික්ෂුන් වහන්සේට මේ උක්දඬු වාගේ සමහර දේවල් වළඳන්න ගියාම ඒ දේවල් Tamanට උක් සපවාගේ දේවල් වළඳන්න බැරි වෙනවා. ඒ දේවල් Tamanට මේ ඉවත් කරන්න වෙනවා. එහෙම වළඳන්න බැරි ඉවත් කළ යුතු දෙයක් ඉවත් කරාට කමක් නැහැ. ඒ හැරෙන්න පාත්‍රයට දාගත්තු යම් දෙයක් තියෙනවා නම් ඒ පාත්‍රයට දාගත්තු හැම දෙයක්ම වැළඳිය යුතුයි කියනවා. ඒ අනුව උත්කෘෂ්ඨ වශයෙන් පත්තිපින්ඩිකාංගේ රකින ස්වාමින් වහන්සේ Tamanට වළඳන්න අවශ්‍ය නැති කිසිම දෙයක් පාත්‍රයේ දාගෙන වළඳන්න පටන් ගන්නෙ නෑ. උන්වහන්සේට වළඳන්න අවශ්‍ය නැතුව ඉවත් කරන්න අවශ්‍යයි නම් අපි හිතමු යම් කිසි මාළු මස් ආදී දෙයක් වළඳනකොට ඒ වගේ තියෙන යම් කටු ආදියක් Tamanට ඉවත් කරන්න අවශ්‍යයි නම් එබඳු අවස්ථාවකදී එබඳු දෙයක් Taman භාවිතයට ගන්නේ නෑ එබඳු දෙයක් පාත්‍රයට දාගන්නේ නෑ කියලා කියනවා. එබඳු දෙයක් පාත්‍රයට දාගන්න නැතුව පාත්‍රයට Tamanට වැළඳිය හැකි දේ විතරක් දාගෙන වළඳනවා. හැබැයි උක් කෑල්ලක් වළඳන්න ගත්තාම උක් දණ්ඩක් Tamanට උක් සපටික පාත්‍රයට උක් සපටික අයින් කරලා උක් දහ පාත්‍රයට දාගන්න ක්‍රමයක් නෑ. ඒ නිසා උක් කෑල්ලක් උක් කැබැල්ලක් වළඳනකොට ඒ සපේ ඉතිරි වෙනවාමයි. ඒ බඳු දෙයක් පාත්‍රයෙන් අයින් කරාට කමක් නැහැ කියනවා. ඒ හැරෙන්න පාත්‍රය තුල යමක් දාගත්තා නම් ඒ හැම දෙයක්ම කිසිම කසල දෙයක් ආදියක්වත් ඉවත් කරන්නේ නැතුව සියල්ලම වැළඳිය යුතුයි කියන උත්කෘෂ්ඨ වශයෙන් පත්තපින්ඩිකාංගයේ රකින්න ස්වාමීන් වහන්සේ. ඒ වගේම තමයි ඒ විතරක් නෙවෙයි උත්කෘෂ්ඨ වශයෙන් පත්තපින්ඩිකාංගයේ රකින්න ස්වාමීන් වහන්සේ තමන් මේ පාත්‍රයට දාගත්තු භෝජනය තුලින් බත් වෙන්න පුළුවන් මාළු වෙන්න පුළුවන් යම් යම් කැවිලි જાති වෙන්න පුළුවන් මේ කිසිම දෙයක් අරගෙන පාත්‍රයෙන් එළියට අරගෙන කෑලි කඩලා වළඳන්න එපා කියනවා. එහෙම කෑලි කඩලා වළඳනවා නම් උත්කෘෂ්ඨ වශයෙන් මේ පත්තිපින්ඩිකාංගය රකින්න බෑ කියනවා. ඒක ස්වාමින්වහන්සේට ඒ නිසා සඳහන් කරනවා වැළඳීමට කලින් වළඳන්න අවශ්‍ය සියලු දේවල් කැබලි කඩන්න අවශ්‍ය නම් සියල්ල කැබලි කඩලා ඉවර වෙලා වළඳන්න පටන් ගන්න කියලා. ඒ නිසා අපි හිතමු කැවිලි જાති තියෙනවනම් කුඩා කැබලි විදිහට වළඳන්න අවශ්‍යයිනේ. ඒ ටික ඉස්සෙල්ලා කැබලි කඩලා පාත්‍රයක දාගෙන ඊට පස්සේ එක එක කැබැල්ල කැබැල්ල අරගෙන වළඳන්න පුළුවන්. එහෙම නැතුව මේ ටික අරගෙන අතට අරගෙන කටින් කඩලා වැළඳුවොත් ඒ වැළඳීම තුළින් පත්තපින්ඩිකාංගයේ උත්කෘෂ්ඨ භාවය බිඳිනවා කියලා කියනවා. ඒ වගේම තමයි මධ්‍යම වශයෙන් පත්තපින්ඩිකාංගේ රකින්න ස්වාමීන් වහන්සේට පත්තපින්ඩිකාංගය මධ්‍යම වශයෙන් රකිනවා නම් උන්වහන්සේට පුළුවන් එකාතකින් අරගෙන කටින් කඩලා වළඳන්න පුළුවන්. එහෙම කටින් කඩලා වළඳන්න කටින් නෙවෙයි අතින් කඩලා වළඳන්න පුළුවන් කියනවා. එක අතකින් අදාළ කැබලි වළඳන්න අවශ්‍ය දේ ලොකු කැබැල්ලක් තියෙනවා නම් ඒ ලොකු කැබැල්ල කුඩා කැබලි වලට කඩාගෙන අතින් කඩලා කොටස කොටස බලන්න පුළුවන් කියනවා. හැබැයි කටින් කඩන්න එපා කියනවා. ඒ මධ්‍යම වශයෙන් පත්තපින්නිකාංග රකින්න ස්වාමීන් වහන්සේට. මේ නිසා අතින් කැවිලි කඩලා බලන්න පුළුවන් නිසා මේ මධ්‍යම වශයෙන් පත්තපින්නිකාංග රකින්න ස්වාමීන් වහන්සේට හත්ථ යෝගී කියලා කියනවා. මෘදුක වශයෙන් ඕමක වශයෙන් මේ පත්තපින්නිකාංග රකින්නවා නම් උන්වහන්සේට පුළුවන් කියනවා අතට අරගෙන කටින් කඩලා උනත් බලන්න පුළුවන්. ඒ නිසා අතට අරගෙන කටින් කඩලා බලන්න පුළුවන්. ඒ වගේම පාත්‍රයට ඒ විදිහට අපිට දාගන්න පුළුවන් ඕන දෙයක් දාගෙන වළඳන්න පුළුවන් කියලා කියනවා මේ මෘදුක මට්ටමින් පත්පිණ්ඩිකාංග රකින්න ස්වාමීන් වහන්සේට. ඉතින් මේ නිසා මේ අතින් කැබලි කඩලා වළඳන්න පුළුවන් මධ්‍යම මට්ටමින් පත්පිණ්ඩිකාංග රකින්න ස්වාමීන් වහන්සේට හත්ත යෝගී කියලා කියනවා. මෘදුක මට්ටමින් පත්පිණ්ඩිකාංග රකින්න ස්වාමීන් වහන්සේට පත්ත යෝගී කියලා කියනවා. පාත්‍රයේ තියෙන ඕන දෙයක් අතින් අරගෙන උනත් කටින් කඩලා උනත් වලඳන්න පුළුවන් නිසා උන්වහන්සේට පත්ත යෝගී කියලා කියනවා කියලා කියනවා. ඊළඟට මේ පත්තපින්ඩිකාංගය කියන දුතාංගේ කොහොමද බිඳෙන්නේ කියලා සඳහන් කරනවා. මේ පත්තපින්ඩිකාංගය කියන දුතාංගේ බිඳෙනවා මේ තුන් දෙනාටම මේ උත්කෘෂ්ඨ මට්ටමේ පත්තපින්ඩිකාංගේ රකින්න කෙනාට වෙන්න පුළුවන් ඕමක මට්ටමේ පත්තපින්ඩිකාංගේ රකින්න කෙනාට වෙන්න පුළුවන් එහෙමත් නැත්නම් මෘදුක මට්ටමේ පත්තපින්ඩිකාංගේ රකින්න කෙනාට වෙන්න පුළුවන් මේ ඕනෙම කෙනෙකුට දෙවෙනි භාජනයක් Taman පිළිගත්ත මොහොතේදී පත්තපින්ඩිකාංගේ බෙදෙනවා කියලා කියනවා. Taman දෙවෙනි භාජනයක් Taman වළඳන පාත්‍රය හැරෙන්න වෙනත් භාජනයක දාණය වළඳන්න පටන් ගත්ත මොහොතේදීම පත්තපින්ඩිකාංගේ කියන දූතාංගේ බෙදෙනවා කියලා සඳහන් කරනවා. ඒ වගේ පත්තපින්ඩිකාංගේ කියන දූතාංගේ ආනිසංස අපිට සඳහන් කරනවා. පත්තපින්ඩිකාංගේ ආනිසංස වශයෙන් සඳහන් කරනවා අයමෙත්ත අයම්පනානිසංසෝ කියලා අපිට විසුද්ධි මාර්ගයේ සඳහන් කරනවා. නානා රසතණ්හා විනෝදනං මේ පත්තපින්ඩිකාංගේ වළඳන ස්වාමීන් වහන්සේට දැන් පාත්‍රේ විතරක් වළඳන නිසා නොඑක් නොඑක් රසවත් දේවල් වළඳන්න තියෙන තෘෂ්ණාව එක්තරා විදිහකට දුර වෙනවා කියනවා. ඒකට මොකද අපි හැම දෙයක්ම පාත්‍රය තුලට දාගෙන වළඳන්න බෑ. හැම දෙයක්ම පාත්‍රය තුලම වළඳන්න හැකියාවක් ලැබෙන්නේ නැහැ. සමහර වෙලාවට සමහර දේවල් පාත්‍රය තුල නැතුව අපිට වෙනත් භාජනයක දාගෙන වැළඳුවොත් තමයි ඒ දේ රසවත්ව වළඳන්න පුළුවන්. දැන් අපි හිතමු සමහර වෙලාවට කිරිටියක් වළඳන දේ, එහෙම නැත්නම් අයිස්ක්‍රීම් ටිකක් වළඳන එක, යෝගට් ටිකක් වළඳන එක, පළතුරු ෆෘට් සලාඩ් ටිකක් වළඳන එක මේ දේ සමහර වෙලාවට මේ රස තෘෂ්ණාවෙන් යුතුව රසවත් විදියට වළඳන්න නම් වෙනම භාජනයක වළඳුවොත් තමයි ඒක පහසුව තියෙන්නේ. මේ දානේ ටික වළඳන පාත්‍රයේම හැම හැම දෙයක්ම දාගත්තාම ඒ ටික පහසුවක් නැහැ. ඒ නිසා මේ පත්තපින්ඩිකාංගේ රකින්න ස්වාමීන් වහන්සේට ලැබෙන එක ආනිසංශයක් තමයි Taman මේ පාත්‍රයේ විතරක් දානේ වළඳන්න ගත්තාම නොඑක් නොඑක් රසවල් දේවල් රසවත් දේවල් සොයා යෑමේ තියෙන තෘෂ්ණාසිත එක්තරා විදිහකට දුරු කරගන්න හැකියාවක් ලැබෙනවා. ඒත් එක්කම අත්‍රිච්ඡතාපහානං අත්‍රිච්ඡතාවය කියලා කියන්නේ නොඑක් නොඑක් භාජනවල රසය විඳීමේ තෘෂ්ණාව කියලා කියන එක. ඒ කැමැත්ත, ඒ ઈચ્છාව කියලා කියන එක. ඒ ઈચ્છාව ප්‍රහාණය වෙනවා. නොඑක් නොඑක් භාජනවල මේ සමහර වෙලාවට අපිට තියෙනවා යම් ආහාරයක් ගන්නකොට මේ ආහාරය වළඳන්න සුදුසු භාජනයක්. එතකොට අපි හැම වෙලාවෙම හැම දෙයක්ම මේ එකම භාජනේ වළඳන්නේ නැහැ. නොඑක් නොඑක් භාජන භාවිතා කරනවා. නමුත් පත්තපින්ඩිකාංගේ රකින්න ස්වාමින් වහන්සේ Tamanගේ පාත්‍රේ විතරයි පාවිච්චි කරන්නේ. ඒ නිසා උන්වහන්සේට මේ නොඑක් නොඑක් භාජනගත ආහාර වලදීමේ තියෙන කැමැත්ත කියන අත්‍රිචතා භාවය ප්‍රහාණය වෙනවා. ආහාරී ප්‍රයෝජන මත දස්සිතා භාග්‍යතුන් වහන්සේ අපිට ආහාරය අනුදනින්නේ පින්ඩපාතේ අපිට අනුදනින්නේ මේ ජීවිතේ පවත්වාගෙන යන්න. ඒ නිසා යාවදේව ඉමස්ස කායස තිතියා යාපනාය කියලා සඳහන් කරන්නේ යම්තාක් මේ කයේ ස්ථිතිය පිණිස කයේ පැවැත්ම පිණිස විතරයි අපි ආහාර වැළඳීමක් කරන්නේ. දැන් මේ පත්තපින්නිකාංගේ වගේ දුතාංගයක් රකින්න ස්වාමින්වහන්සේට උන්වහන්සේ මේ දුතාංගේ රැකීම හේතුවෙන් ඒක නිසා වෙන්ම උන්වහන්සේට මේ එක්තරා විදිහකට ආහාරයේ වැළඳීමෙන් ලැබෙන ප්‍රයෝජන මාත්‍රේම සලකාගෙන ආහාරය වළඳන්න ලැබෙනවා. දැන් අපි සමහර වෙලාවට නොඑක් නොඑක් වෙලාවල නොඑක් නොඑක ආහාර අරගන්නවා. මේ නොඑක් නොඑක් වෙලාවල් නොඑක් නොඑක් ආහාර අපි වළඳන්නේ අපට ඒ ආහාර පිළිබඳව තියෙන මේ තෘෂ්ණා සිත නිසා. ඒතකොට අපේ ආහාර පිළිබඳව තියෙන තෘෂ්ණා සිත එක් එක් අවස්ථාවලදී එක් එක් විදිහට පවතන නිසා. හැබැයි පත්තපින්ඩිකාංගේ වාගේ දුතාංගයක් රකින්න කෙනෙකුට මේ Tamanගේ පාත්‍රය තුල විතරක් දානේ වළඳන නිසා එකම භාජනයක විතරක් දානේ වළඳන නිසා නොඑක් නොඑක් අවස්ථාවල වෙන වෙන අවශ්‍යතා සඳහා යම් යම් ආහාර වළඳන හිතෙන්නේ. එහෙම ආහාර වැළඳීමක් සිදු වෙන්නේ ඒකත් එක්ක ලැබෙන ආනිසංශයක් තමයි තමන්ට ආහාරයෙන් ලැබෙන භාග්‍යතුන් වහන්සේ දේශනා කරපු ප්‍රයෝජනෙම සලකලා තමන්ට දානේ වැළඳීමේ හැකියාවක් ලැබෙනවා. එනිසා ඒකත් එක්තරා විදිහට මේ පත්තපිණ්ඩිකාංගයේ තියෙන එක්තරා ආනිසංශයක් බවට පත් වෙනවා. ඒත් සමගම තාල තාලකාදී පරිහරණයේ කේදහබහ වූ මේ තැටි ආදිය එහෙමත් නැත්නම් අද වර්තමානයේ විතර අපි කියන පිඟන් ආදිය පරිහරණය කිරීමේ යම්කිසි විදිහකට කරදරයක් තියෙනවා. දැන් අපිට එක පාත්‍රයක් තිබුණාම අපිට මේ පාත්‍රය අපිට ඕනේ තැනක ඕනේ දානයක් වලඳන් පාවිච්චි කරන්න පුළුවන්. සමහර වෙලාවට අපි පිඟන් ආදියක් පාවිච්චි කරනවා නම් අපිට ඒ ඒ තැනදී සමහර වෙලාවට හැම තැනම මේ පිගාන ආදී අරගෙන යන්න බෑනේ. දැන් පාත්‍රය කියන එක නම් අපිට ඕනේ තැනක අරගෙන යන්න පුළුවන්. අරගෙන යන්න පුළුවන් විදිහට සකස් වෙලා තියෙනවා. හැබැයි පිගාන කියන එක අපිට හැම තැනම මෙහෙම අරගෙන යන්න පුළුවන් දෙයක් නෙවෙයි. ඒ නිසා මේ පිගං ආදී පරිහරණය කිරීමේ යම්කිසි කරදරයක් අපහසුතාවයක් තියෙනවා. ඒ අපහසුතාවය පාත්‍රීන දානි වල දැනගත්තාම බිඳෙනවා, දුරු වෙනවා. ඒතර අපහසුතාවයකින් තොරව තමන් හැමතැනම යනකොට තමන්ගේ තුන් සිවුරත් පාත්‍රයත් අරගෙන යන භික්ෂුන් වහන්සේට උන්වහන්සේට ඕනි තැනක ඕනි දෙයක් වැළඳීමේ හැකියාව තියෙනවා වළඳන්න අවශ්‍ය භාජනේ තමන් ගාව තියෙන හින්දා ඒ නිසා කියනවා තාලකාදී පරිහරණ කේදා භව මේ පිඟන් තැටි ආදී පරිහරණය යම්කිසි අපහසුතාවයක් වෙනවා නම් ඒ අපහසුතාවය දුරු කරගන්න මේක හේතුවක් වෙනවා. අවික්කිත භෝජිතා ඒ වගේම තමයි මිනිසුන් නොඑක් නොඑක් භාජනවල දානේ වළඳනකොට සිතේ එක්තරා විදිහට වික්ෂිප්ත භාවයක් තියෙනවා. සිත වික්ෂිප්ත වෙනවා. අපි මේ වෙලාවේදී මොකේද වළඳන්නේ? දැන් ඊළඟට ඊළඟ දේ මොකේද වළඳන්නේ? සිතේ සමාධියකින් යුතුව සිතේ ඒකාග්‍රතාවයකින් යුතුව දානේ වළඳන්න ආහාර ටික අරගන්න අපහසුයි. මේ ආහාර ටික අරගන්නකොට අපි ඒ ඒ භාජනගත රසයේ තෘෂ්ණාවට ඇලෙනවා. දැන් අපි හිතමු අපි යම් ආහාරයක් ගන්නකොට මේ ආහාරයේ ගන්න අනුරූප භාජන කීපයක් අපිට තියෙනවා නම් දැන් අපි ඔය ලොකු සමහර වෙලාවට සමහර හෝටල් ආයතන ආදී තියෙන කෑම මේෂයක් සකස් කරලා තියෙන ආකාරයට එහි තියෙනවා නොඑක් නොඑක් භාජන තියෙනවා නොඑක් නොඑක් දේවල් පනවලා තියෙනවා. ඒතර අපිට සමහර වෙලාවට එතනින් ඉඳගත්තාම දැන් මේ දේ ගන්නෙ මොකේදද මේ දේ ගන්නෙ මොකේදද කිය කිය හිත හිත ඉන්න ඕනේ. ඒතර මේක හරියටම සමහර වෙලාවට අපිට තේරුම් ගන්න බෑ. දැන් මේ තියෙන භාජනේ අපි මොකද්ද වළඳන්නේ? ඊළඟට අපි මොකද්ද ගන්න භාජනේ? මේ අනික් දේ අනික් ආහාරය වළඳන සුදුසු වෙන භාජනේ මොකද්ද? මේ විදිහට අපිට මේක කල්පනා කරන්න ඕනේ. ඒතර අපිට හිතේ සමාධියකින් යුතුව අපේ සිත රැක ගන්න අපහසුයි. හැබැයි අපිට තියෙන එක භාජනය හිනම් හැමදේම වළඳන්නේ ඒ භාජනේ නම්. ඒතර අපිට මේක හිතන්න දෙයක් නැහැ. අපි ගියා කොතෙන්ට ගියත් අපිට ඒ දේ වළඳන්න පුළුවන් ඒ දේ වළඳන්න අවශ්‍ය භාජනය අපි ගාව තියෙන නිසා. ඒ නිසා සිතේ අවික්ෂිප්ත භාවයේ දුරු කරලා සිතේ වික්ෂිප්ත භාවය දුරු කරලා සිතේ අවික්ෂිප්ත භාවයකටපත් වෙන්න මේ පත්තපින්ඩිකාංගය කියන දූතාංගය උපකාරයක් වෙනවා කියලා ආනිසංශයක් සඳහන් කරනවා. ඒ වගේම අප්පිච්චතාදීනං අනුලෝම භූතිතා අල්පේච්චතා ආදී ගුණාංගවලට අනුලෝමන පැවැත්මක් ඇති වෙනවා මේ පත්තපින්ඩිකාංගය වැනි දූතාංගයක් තුළින්. ඒ නිසා බුදුගොස් ආචාර්යයන් වහන්සේ අපිට ගාතහරත්න දෙකකින් සඳහන් කරනවා මේ පත්තපින්ඩිකාංගයේ ආනිසංශය සඳහන් කරනවා. නානා භාජන වික්කෙහිපං හිත්වා ඔක්කිත ලෝචනෝ කනන්තෝ විය මූලානේ රස තණ්හාය සුබ්බතු මේ නොඑක් නොඑක් භාජනවල ආහාරයේ වැළඳීම කියන නොඑක් නොඑක් භාජනගත මේ වික්ෂිප්ත භාවය දුරු කරලා ඔක්කිත ලෝචනෝ පාත්‍ර සංඥාවෙන් යටත හෙළූ ඇස් ඇතිව දානේ වළඳන මේ භික්ෂුන් වහන්සේ රස තෘෂ්ණාවේ මුල හාරනවා ඒ රස තෘෂ්ණාවේ මුල හාරනවා උන්වහන්සේ සුබ්බතෝ සුන්දර පැවතුම් ඇති පුද්ගලෙක් බවට පත් වෙනවා. සරූපං විය සන්තුට්ඨෙන් ධාරයන්තෝ සුමානසෝ පරිබුංජය ආහාරං කෝ අඤ්ඤෝපත්ත පින්దికා. එක්තරා විදිහකට සරූපං විය සන්තුට්ඨින් ස්වરૂපයක් ස්වરૂපගත වූ සන්තුෂ්ටියකින් යුතුව මූර්තිමත් වූ සන්තුෂ්ටි භාවයක් කියලා කියනවා. මේ ශරීරය ශරීරගත වෙච්ච සන්තුෂ්ටියක් කියලා කියනවා. මෙන්න මේ ශරීරගත වෙච්ච සන්තුෂ්ටියක් සහිතව ඒ සන්තුෂ්ටිය දරන පුද්ගලයෙක් වාගේ සුන්දර වූ මනසක් ඇතිව සුමානසෝ සුන්දර වූ මනසක් ඇතිව මේ පත්තපින්ඩිකය හැර තවත් කවුද ආහාරය බලඳන්නේ කියලා සඳහන් කරනවා. එයින් සඳහන් කරන්නේ මේ පත්තපින්ඩික කියන දුතාංගයේ රකින ඒ නුවණැති උතුමන් වහන්සේ තමන්ගේ මේ සන්තෝෂය තමන්ගේ ශරීරයෙන් දරා ගන්නා පුද්ගලයෙක් බවට පත් වෙලා සන්තෝෂයෙන් යුතුව තමන්ගේ ශාසනික ගුණධර්ම සම්පාදනය කරගන්නවා කියන එකයි. මෙන්න මේ විදිහට පත්තිපින්ඩිකාංගය පිළිබඳව විශේෂ මාර්ගයේ සඳහන් කරමින් අයම් පත්තිපින්ඩිකාංගයේ සමාදාන විධාන ප්‍රවේද වේදානි සංසවන්නා කියලා අවසන් කරනවා පත්තිපින්ඩිකාංගය. පත්තපින්ඩිකාංගයේ අවසන් වෙලා ඊළඟට අපට එන්නේ කළුපච්චා භත්තිකාංගය කියන දුතාංගය. තවත් දුතාංගයක් තමයි කළුපච්චා භත්තිකාංගය කියලා කියන්නේ. කළුපච්චා භත්තිකාංගය කියලා කියන දුතාංගය අපි කලින් වචනය අර්ථයේ සලකා ගත්තා වචනයේ අර්ථය පැහැදිලි කරගත්තා. කළු කියලා කියන්නේ ප්‍රතිෂේධහර්තේ නිපාතයක්. ඒ කියන්නේ වළක්වන අර්ථයක්. මේක වළක්වන දෙයක්. කළු කියන්නේ වළක්වනවා කියන්නේ. පච්චා භත්ත කියලා කියන්නේ පවාරණයෙන් පස්සේ ලැබෙන බත කියලා කියන්නේ. පච්චා බත්ත කියලා කියන්නේ පවාරණයෙන් පස්සේ ලැබෙන බත කියලා කියන්නේ. පවාරණය කියලා කියන එක අපි කතා කරන්න ඕනේ. ඒකත් අද අපි කතා කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ අනුව මේ පවාරණයෙන් පස්සේ ලැබෙන බත පච්චාබත්තය ඒ පච්චාබත්තය ස්වභාවය තියෙන පුද්ගලයා පච්චාබත්තය කියන මේ පවාරණයෙන් පසුව යම්කිසි භෝජනයක් වැළඳීම ස්වභාව කරගත තැනතර කියන පච්චා භත්තික කියලා කියනවා. ඒ පච්චා භත්තික කියන පුද්ගලයාගේ පච්චා භත්තික ස්වභාවය නැත්නම් ඒ පුද්ගලයාට කියනවා කලු පච්චා භත්තික කියලා. කලු කියන වචනයෙන් කියන්නේ අපේ ප්‍රතිෂේධයක්, වැළැක්වීමක්. උතර පච්චා භත්තික කියන්නේ පවාරණයක් වුණාට පස්සේ වළඳන පුද්ගලයා. ඒ ස්වභාවය. එහෙමනම් ඒ පවාරණයට පසුව වළඳන ස්වභාවය නැත්නම් ඒ බඳු ස්වභාවයක් නැති පුද්ගලයෙකුට කියනවා කලු පච්චා භත්තික කියලා. ඒ නිසා ඒ කලුපච්චා බත්තිකය පිළිබඳ දුතාංගයට තමයි අපි කියන්නේ කලුපච්චා බත්තිකාංගය කියලා. ඒ අනුව කලුපච්චා බත්තිකාංගයේ රකින භික්ෂුන් වහන්සේගේ ප්‍රධාන ලක්ෂණය වෙන්නේ භෝජන පවාරණයක් වෙලා භෝජන පවාරණයෙන් පසුව නැවත වාරයක් මුන්වහන්සේ දානෙ බලඳන්නේ නැහැ කියන එකයි. කලුපච්චා භත්තිකාංගේ සමාදන් වෙන ආකාරය කියනවා අතිරික්ත භෝජනම් පටික්කිතාමි කලුපච්චා භත්තිකාංගං සමාදියාමි කියන මෙන්න මේ යම්කිසි වාක්‍යයකින් පුළුවන් කියනවා කලුපච්චා භත්තිකාංගේ සමාදන් වෙන්න අතිරික්ත භෝජනම් පටික්කිපාමි කියලා කියන්නේ භෝජන පවාරණයෙන් පසු වැළඳිය හැකි අතිරික්ත භෝජනය අතහරිමි කලුපච්චා භත්තිකාංග සමාදියාමි කලුපච්චා භත්තිකාංගේ කියන දුතාංගය සමාදන් වෙමි කියන ආකාරයෙන් මේ දුතාංගේ සමාදන් වෙන්න පුළුවන් කියලා කියනවා මෙන්න මේ කලුපච්චා බත්තිකාංගයේ සමාදන් වෙච්චි භික්ෂුන් වහන්සේ කලුපච්චා බත්තිකාංගික නදුතාංගයේ සමාදන් වෙච්ච භික්ෂුන් වහන්සේ පිළිබඳව සඳහන් කරනවා තේන පන කලුපච්චා බත්තිකේන පවාරෙත්වා පුන භෝජනං කප්පියං කාරෙත්වා නබුංජිතබ්බං ඉදමස්ස විධානං මේ කලුපච්චා බත්තිකාංගයේ පිළිබඳ විධානය අපිට සඳහන් කරනවා උන්වහන්සේ භෝජන පවාරණයක් සිදු වුණාට පස්සේ නැවත අතිරික්ත කර භෝජනේ වලදන්නේ නැහැ කියලා. දැන් මොකක්ද මේ භෝජන පවාරණය කියන්නේ? මොකක්ද මේ අතිරික්ත කරනවා කියලා කියන්නේ? මේ කාරණයත් අපි අපිට මේ දුතාංග කතාව නැතත් අපි සාමාන්‍ය බෞද්ධයන් වශයෙන් දැනගත යුතු ප්‍රධාන කාරණයක් තමයි මේ භික්ෂුන් වහන්සේලාගේ භෝජන පවාරණය කියලා කියන්නේ මොකක්ද? මොකද අපි සමහරලාවට දන් පිළිගන්නනකොට මේ අවස්ථාවවලදී අපිට මේ භෝජන පවාරණය කියන එක දැනගත යුතු වෙනවා. මොකද අපි දානේ පිළිගන්වන දායක පුද්ගලයා මේ භෝජන පවාරණය කියන එක දන්නවා නම් ස්වාමින් වහන්සේලාට සමහර වෙලාවට භෝජන පවාරණයක් සිදු නොවන ආකාරයට දානේ පිළිගැන්වීමේ හැකියාවක් ලැබෙනවා. හැබැයි ඒක නොදන්නා කෙනෙකුට සමහර වෙලාවට භෝජන පවාරණය සිද්ධ වෙනවා භික්ෂුන් වහන්සේට. ඒතර ඒක තුළින් සමහර වෙලාවට ඇවතක් සිදු වෙන්නත් හැකියාවක් තියෙනවා භික්ෂුන් වහන්සේට හරියාකාරව ඒ පිළිබඳව පිළිපදින්න නැති වුණොත්. ඒ නිසා අපි දැනගත යුතු විශේෂ කාරණයක් තමයි භික්ෂුන් වහන්සේලාගේ භෝජන පවාරණය කියන එක කොහොමද සිද්ධ වෙන්නේ කියලා. එතන තියෙනවා අපිට විනය පිටකේ පාචිත්‍තිපාලි කියන කොටසේ තියෙන මේ පවාරණ පටන් පවාරණ කියන ශික්ෂාපදයේ පවාරණ කියන වචනේ පැහැදිලි කරන තැන කරුණු පහක් අපිට දක්වනවා. අසනම් පඤ්ඤායති, භෝජනම් පඤ්ඤායති, හත්ත පාසීතිතෝ, අභිහරති, පටික්කහිපෝ පඤ්ඤායති කියලා. අසනම් පඤ්ඤායති භෝජනම් පඤ්ඤායති හත්තපාසීතිතෝ අභිහරති පටික්කේපෝ පඤ්ඤායති අසනම් පඤ්ඤායති කියලා කියන්නේ ස්වාමින් වහන්සේ දානේ වළඳන්න අරගෙන තාම දානේ වළඳලා ඉවර නෑ කියන එකයි දානේ වළඳලා ඉවර නෑ දානේ වැළඳීම අඩාල කරලා තියෙනවා කියන එක. ඒතර දානේ වළඳලා ඉවර නැති භාවයේ කොහොමද ප්‍රකට වෙන්නේ? එක්ක තමන්ගේ අතේ නැත්නම් පාත්‍රයේ නැත්නම් මුඛයේ මේ කවර හෝ තැනක යම්කිසි භෝජනයක් ඉතිරි වෙලා තියෙනවා. මේ කවර හෝ තැනක යම්කිසි භෝජනයක් ඉතිරි වෙලා තියෙනවා නම් අන්න ඒ ස්වාමීන් වහන්සේ භෝජනය වැළඳීම අඩාල කරලා තියෙන කෙනෙක් කියලා කියනවා. ඒ නිසා යම් වැළඳීමක් සිදු කරමින් මේ අතේ වෙන්න පුළුවන් පාත්‍රයේ වෙන්න පුළුවන් මුඛයේ වෙන්න පුළුවන් භෝජනය ඉතිරි වෙලා තාම වැළඳීම අවසන් කරලා නැති භික්ෂුන් වහන්සේ කෙනෙක් ළඟට භෝජනම් පඤ්ඤායති කියන්නේ පවාරණයට පොහෝනා මේ පවාරණය සිදු වෙන්නා වූ යම්කිසි භෝජනයක් යම් දායක කෙනෙක් අරන් එනවනම් එතකොට පවාරණයට පොහෝනා භෝජන කියලා කියන්නේ මොනවද පවාරණය වෙන්නේ පංච භෝජන කියලා જાතියක් තියෙනවා භෝජන වර්ග පහක් කියලා තියෙනවා මොනවද මේ භෝජන වර්ග පහ තමයි ඕදන කෝදන කියන්නේ බත් වර්ග. කුම්මාස කුම්මාස කියලා කියන්නේ යව කියන දහන්‍ය වර්ගයෙන් හදන පිට්ටු වැනි ආහාරයක්. සත්තු සත්තු කියලා කියන්නේ දහාන්‍ය වර්ග බැදලා ඒ බැදපු දහාන්‍ය පිටි කරලා සකස් කරගන්න අග්ගලා වැනි ආහාරයක්. මච්ච මච්ච කියන්නේ දියමස් කියන ඒවා. ඒ කියන්නේ මාළු කියන ඒවා. මංශ මංශ කියන්නේ මාංශය කියලා කියන මස් කියන જાතිය. මෙන්න මේ පහ ඕදන එහෙමත් නැත්නම් බත් කුම්මාස යවෙන් කරපු පිට්ටු වෙන දෙයක් සත්තු මේ දහන්නේ වර්ග බැදලා පිටි කරලා සකස් කරගත්ත අග්ගල වෙන දෙයක් මච්ච මාළු මාංශ මාංශය මෙන්න මේ කියන පහට කියනවා පංච භෝජනේ කියලා මේ පංච භෝජනෙන් අතරේ යම් දෙයක් විතරයි පවාරණය වෙන්නේ පවාරණයට කොහොනා වෙන්නේ ඒ නිසා දානි වැළඳීම අඩාල කරලා තියෙන භික්ෂුන් වහන්සේ ළඟට මෙන්න මේ කියන පංච භෝජන අතරින් යම් කිසි දෙයක් පංච භෝජන අතරින් යම් කිසි දෙයක් අරන් එනවනම් යම් කිසි කෙනෙක් ආන්න ඒ රැගෙන ඒකට තමයි අපි කියන්නේ මේ භෝජනං පඤ්ඤායති කියලා. ඒ නිසා එක්ක බත් එක අරන් එනව නැවත බෙදන්න නැත්නම් පිට්ටු ආගයයක් නැවත බෙදන්න කියනවා නැත්නම් මේ අග්ගල වාගේ දෙයක් නැවත බෙදන්න කියනවා නැත්නම් මාළු වෙන්න පුළුවන් මස් වෙන්න පුළුවන් මාළු කියලා කිව්වහම කරවල, හාල්මැස්සු ආදියත් මේ මාළු කියන ගණයට අයිති වෙනවා. ඒතර මාංශය කියලා කිව්වහම බිත්තර, මස් මේ හැම දෙයක්ම මාංශය කියන එකට අයිති වෙනවා. අඩුමතර මේ උම්බලකට කියන જાතිය වුණත් මේ මච්ච කියන කොටසට අයත් වෙනවා. ඒ නිසා ඒ බඳු යම් කිසි දෙයක් අඩංගු ආහාරයක් වුණත් මෙතන සැලකෙනවා. ඒ නිසා වෙනමම මාළු විතරක්ම වෙන්න ඕනේ උම්බලකට දාපු සම්බෝලයක් වුණත් අරගෙන ආවොත් අන්න භෝජනම් පඤ්ඤායති කියන තැනට එන්නේ. උම්බලකට දාලා හදාපු හොද්දක් කිරි හොද්දක් අරගෙන ආවොත් ඒත් භෝජනම් පඤ්ඤායති කියන தත්වයටපත් වෙනවා. මේ කවර හෝ පංච භෝජන එහෙමත් නැත්නම් පවාරණයට පොහොනාවන භෝජන අතරින් යම් කිසි භෝජනයක් අරගෙන එනවා නම් භෝජනම් පඤ්ඤායති කියලා කියනවා. හත්පාසේ තිතෝ අන්න දානේ වළඳන ස්වාමින් වහන්සේට මේ දානේ වළඳන අතරතුර දානේ වළඳලා අවසන් වෙලා නැති උන්වහන්සේ ළඟට අර පංච භෝජන අතරේ යම් කිසි දෙයක් පිළිගන්වන දායක කෙනෙක් පිළිගන්නන්න බලාපොරොත්තු වෙන කෙනෙක් බෙදාගෙන යන කෙනෙක් අත්පසට එනවා නම් අත්පසට කියලා කියන්නේ ස්වාමින් වහන්සේ සහ මේ දානේ බෙදෙන පුද්ගලයා අතර අත්පසක් කියලා කියන්නේ මේ රියන් දෙකමාරක් ඒ රියන් දෙකමාර අපි ගන්න අපේ පිටිපස්ස පැත්තේ ඉඳලා දානේ වළඳන භික්ෂුන් වහන්සේගේ පිටිපස්ස කෙළවරේ ඉඳලා දානේ බෙදන පුද්ගලයාගේ ඉස්සරහ කෙළවරට රියන් දෙකමාරක් ගන්නවා. මෙන්න මේ රියන් දෙකමාරක දුරක් තියෙනවා නම් ඒකට කියනවා අත්පස කියලා. අන්න ඒබඳු අත්පසක ඉඳගෙන හත්පාසයේ හිතෝ අභිහරති අභිහරති කියලා කියන්නේ මේ දේ දාණය බෙදන්න කියලා එළවනවා. දැන් මේ අත්පසට දාණය අරගෙන ආවා කියලා පවාරණේ වෙන්නේ නැහැ. අත්පසට ගෙනල්ලා තිබුණට පවාරණේ වෙන්නේ නැහැ. දැන් අත්පසට ගෙනල්ලා ස්වාමිනී බත් ටිකක් දෙන්නද කියලා බෙදන්න ලෑස්ති වෙනවා. අන්න කයින් කරන එළවීමක් කරනවා. බත් ටික අරගෙන නමනවායි ස්වාමීන් වහන්සේ ඉන්න පැත්තට මේ භාජනය නමනවා, දික් කරනවා. දික් කරලා හැන්දකින් ටිකක් අරගෙන බෙදන්න ලෑස්ති වෙනවා. අන්න කියනවා අභිහරණය. අභිහරති. දානි වළඳන ස්වාමින් වහන්සේ කෙනෙක් ළඟට මේ බත් පිට්ටු, අග්ගලා, මස්මාළු කියන මෙන්න මේ පංචභෝජන අතරේ යම්කිසි භෝජනයක් ගෙනල්ලා අප්පසට ඇවිල්ලා ඒ අප්පස සිට මේ ටික බෙදන්න කියලා ලෑස්ති වෙනවා නම් අන්න එහෙම ලෑස්ති වෙනකොට එහෙම එළවීමක් තියෙනකොට උන්වහන්සේ ඒ දාණය මට එපා කියලා එක්ක කයෙන් නැත්නම් වචනයෙන් ප්‍රතික්ෂේප කරනවා නම් කයෙන් හෝ වචනයෙන් ප්‍රතික්ෂේප කරනවා නම් ආන්න ඒ ප්‍රතික්ෂේප කිරීම තුලින් භෝජන පවාරණය සිද්ධ වෙනවා. එතකොට භෝජනයේ වළඳන ස්වාමින් වහන්සේ ළඟට දායක මහත්මයා මේ කියපු භෝජනයක් ගෙනල්ලා ඒ දේ බෙදන්න ලෑස්ති වෙනවා නම් ස්වාමීනි බත් ටිකක් බෙදන්නද කියලා බත් ටික බෙදන්න ලෑස්ති වෙනවා නම් ඒ ලෑස්ති වෙද්දී එක්ක මට එපා දැන් ඇති කියලා ප්‍රතික්ෂේප කරොත් වචනෙන් එහෙම නැත්නම් තමන්ගේ පාත්‍රය අත වහලා කයෙන් මේක ප්‍රතික්ෂේප කරොත් මේ කවර ආකාරයෙන් නමුත් භෝජනය පවාරණය වෙනවා. ඒ බඳු භෝජන පවාරණයක් සිදු වෙච්ච භික්ෂුන් වහන්සේ නමකට ඒ ඉඳගෙන ඉන්න ආසනය තුලදී විනයානුකූල වශයෙන් තව ඕනේ තරමක් බලන්න පුළුවන්. ඒ ඉඳගෙන ඉන්න තැනින් නැගිට්ටොත් නැගිටලා නැවත වාරයක් වළඳනවා නම් ඒ වළඳන්න පුළුවන්නේ අතිරික්ත කරපු භෝජනයක් විතරයි කියලා කියනවා. එමන අපි දැනගන්න ඕනේ මොකද්ද මේ භෝජන අතිරික්ත කරනවා කියලා කියන්නේ. මේ භෝජන පවාරණය වෙච්ච භික්ෂුන් වහන්සේ කෙනෙකුට ඒ දවස ඇතුළත වෙන තැනක් ගිහිල්ලා ඉඳගෙන එහෙම නැත්නම් හිටගෙන මෙතනින් නැගිට්ටට පස්සේ නැවත දානි වලඳන්න බෑ අතිරික්ත කරන්නේ නැතුව. නම් අතිරික්ත දෙකක් තියෙනවා. අතිරික්ත ಜಾති දෙකක් තියෙනවා. එකක් කියනවා ගිලාන අතිරික්තය, අනිත් එක කියනවා විනේ වශයෙන් කරපු අතිරික්තය කියලා. ගිලාන අතිරිත්තේ කියලා කියන්නේ ගිලන් භික්ෂුන් වහන්සේ කෙනෙකුට දාන ගෙනා උන්වහන්සේ වළඳලා ඉතිරි වෙනවා දාන. ඒ ටික ඕනනම් අර පවාරණය වෙච්ච භික්ෂුන් වහන්සේ කෙනෙකුට නැවත වාරයක් ඒ ගිලන් භික්ෂුන් වහන්සේට ගෙනාපු දානේ ඉතිරි වුණා නම් ඒ ටික වළඳන්න පුළුවන්. ඒකට කියනවා ගිලාන අතිරිත්තේ වළඳනවා කියලා. එහෙම නැත්නම් උන්වහන්සේට පුළුවන් විනය වශයෙන් අතිරික්ත කිරීමක් කරලා දානේ වළඳන්න පුළුවන්. අතිරික්ත කිරීමක් කරලා දානේ වළඳන්න පුළුවන්. ඒ අතිරික්ත කිරීමක් කරන්නේ කොහොමද? අතිරික්ත කිරීමක් කරන්නත් වළඳන්න අවශ්‍ය ස්වාමින් වහන්සේට මේ නැවත වාරයක් වළඳන්න අවශ්‍ය වෙන දාහනේ ටික සියල්ලම යම්කිසි මේ තමගේ පාත්‍රයට හෝ යම්කිසි භාජනයකට දාගෙන භෝජන පවාරණයක් නොවුණු යම්කිසි භික්ෂුන් වහන්සේ කෙනෙක් ළඟට අරන් යන්න ඕනේ. භෝජන පවාරණයක් නොවුණු යම්කිසි උපසම්පදා භික්ෂුන් වහන්සේ කෙනෙක් ළඟට ගෙනහිල්ලා ඒ උපසම්පදා භික්ෂුන් වහන්සේට මේ සියලු දාණය දීලා උන්වහන්සේට කියන්න ඕනේ අතිරික්තං කරෝත බන්ති කියලා මේක අතිරික්ත කරලා දෙන්න කියලා කියන්න ඕනේ. උන්වහන්සේ මේ දාන පාත්‍රයේ අඩුමතරම එක බත් ඇටයක් හරි කමන්නේ. එක බත් ඇටයක් හරි කමන්නේ වළඳලා Tamanගේ කයින් යම් ආභෝගයක් කරමින් Tamanගේ ඇඟිල්ලකින් හරි යම් කිසි දෙයකින් මේ ආහාර පාත්‍රයේ යම් කිසි විදිහට මේ විදිහට අතෙන් ස්පර්ශ කරමින් ආහාර ටික ස්පර්ශ කරමින් අලමේතං සබ්බං අලමේතං සබ්බං අලමේතං සබ්බං කියලා තුන්සරයක් කියනවා. මෙන්න මේ විදිහට තුන්සරයක් කිව්වහම මේක විනයානුකූල වශයෙන් අතිරික්ත කර භෝජනයක් බවට පත් වෙනවා. අර භෝජන පවාරණය වෙච්ච වික්ෂුන් වහන්සේට නැවත වාරයක් ආසනයක ඉඳගෙන මෙන්න මේ විදිහට අතිරික්ත කර භෝජනේ වළඳන්න පුළුවන්. මේ නිසා මේ කලුපච්චා භක්තිකාංගය තුලින් කියන්නේ භෝජන පවාරණයක් වෙච්ච වික්ෂුන් වහන්සේ මේ අතිරික්ත භෝජනේ වළඳන්නේ නැතුව ඉන්නවා නම් ආන්න ඒකට තමයි කලුපච්චා බත්තිකාංගය කියලා කියන්නේ. ඒ නිසා උන්වහන්සේ මේ අතිරික්ත භෝජනේ වළඳන්නේ නැහැ. ඉතින් මේ කලු පච්චා බත්තිකාංගය කියලා කියන එක අපි පළවෙනිම දවසේ මේ දුතාංග පිළිබඳව පැහැදිලි කරන තැන මේකෙදි කිව්ව තවත් අතිරේක කාරණයක් අර්ථ කතා වල සඳහන් වන කාරණයක්. මේ කලු කියලා එක්තරා පක්ෂි විශේෂයක් ඉන්නවලු. ඒ පක්ෂියාගේ විශේෂ ලක්ෂණයක් තියෙනවලු තමන්ගේ යමක් හොටෙන් බිම වැටුණා නම් යම් දවසක ආහාර ගන්න ගිහිලා අපි තුන් පළතුරු ಜಾති වළඳනකොට යම් කිසි පළතුරු කෑල්ල පළතුරක් යම් ගෙඩියක් හොටෙන් වැටුණා නම් එදාට උන්වහන්සේ ඒ ඒ පක්ෂියා නැවතත් ආහාර ගන්නෑලු. එහෙම යම් කිසි සමාදන් වීමක් යම් කිසි රැකීමක් තියෙන පක්ෂියෙක් ඉන්නවලු. මෙන්න මේ කලු කියන පක්ෂියාගේ පිළිවෙත යම්සේද ඒ බඳු පිළිවෙතක් ඇති භික්ෂුන් වහන්සේ කෙනෙක් තමයි දුතාංගධාරී තමයි මේ කලුපච්චා භත්තිකාංගය රකින භික්ෂුන් වහන්සේ. ඒ නිසා මේ කලුපච්චා භත්තිකාංගය රැකීමේදී නිසා මේ යම් විදිහකට භෝජන පවාරණයක් වුණා නම් දැන් අපි සඳහන් කරා භෝජන පවාරණය වෙන්නේ කොහොමද කියලා. ඒ කවර හෝ ආකාරයකින් භෝජන පවාරණයක් සිදු වුණා නම් ඒ භෝජන පවාරණය වෙච්ච භික්ෂුන් වහන්සේ නැවත වාරයක් Tamanට විනයානුකූලව වළඳන්න කැප වෙන අතිරික්ත භෝජනය වළඳන්නේත් නැහැ. ඒ අතිරික්ත භෝජනයේ වැළඳීමනු වැළකෙනවා කියන එක තමයි මේ කලුපච්චබත්තිකාංගය කියන දුතාංගය තුළ පැහැදිලි කරන්නේ. ඊට පස්සේ තියෙනවා මේ කලුපච්චබත්තිකාංගයේ ප්‍රභේද. මේකත් අපි ප්‍රධාන කොටස් තුනකට බෙදනවා. ප්‍රධාන ආකාර තුනකට වර්ග කරනවා. කලුපච්චබත්තිකාංගයේ උත්කෘෂ්ඨ, මධ්‍යම, මෘදුක කියලා. ඒ පිළිබඳව සඳහන් කරන තත්ත උක්කට්ඨෝ ඒ උත්කෘෂ්ඨ දුතාංග දහරියා යස්මා පඨම පින්ඩේ පවාරණෝ නම් තත්ත උක්කට්ඨෝ යස්මා පඨම පින්ඩේ පවාරණානම් නාමනත්ති තස්මින් පන අජ්ජෝහාරියමානේ අඤ්ඤම් පටික්කිපතෝ හෝති තස්මා ඒවම් පවාරිතු පඨම පින්ඩං අජ්ජෝහරිත්වා ဒုတိ ය පින්ඩන්න බුඤ්ජති සඳහන් කරන උත්කෘෂ්ඨ වශයෙන් මේ දුතාංගේ රකින්න කෙනා දැන් දානේ වළඳන්න පටන් ගත්තා විතරයි. තාම එක බත් පිඩුවයි වැළඳුවේ. එක බත් පිඩුවයි වැළඳුවේ ඒ වළඳලා ඉවර වෙනකොට භෝජන පවාරණය වෙනවා. ඒ එක බත් පිඩුවක් වළඳනකොට කවුරු හරි එනවා යමක් මේ පංච භෝජන අතර යමක් බෙදන්න එනවා. එනකොට මට අවශ්‍ය නැහැ කියලා පවාර එක ප්‍රතික්ෂේප කරනවා. ප්‍රතික්ෂේප කිරීම තුළ භෝජන පවාරණය සිදු වුණා. භෝජන පවාරණය සිදු වුණා නම් මේ උත්කෘෂ්ඨ වශයෙන් දුතාංගයේ රකින්න කෙනා එතනින් එහාට දෙවෙනිද ආහාර පිළිවක් එහෙම ඉඳගෙන වළඳන්නෙත් නැහැ කියන. අතිරික්ත කරලා වළඳන්න තියා ඒ තමන් වළඳමින් හිටපු දානේ ටික ඉතුරු වෙන ඉවර වෙන වළඳන්නෙත් නැහැ කියනවා. භෝජන පවාරණය සිදුවෙච්ච තැනින්ම දාන වළඳන එක නතර කරනවා. උත්කෘෂ්ඨ වශයෙන් මේ පත්තින් කලුපච්ච භත්තිකාංගේ රකින්න වික්ෂුන් වහන්සේ මජ්ජිමෝ ඵල. හැබැයි ඒ අනුව දෙවෙනි පිට වළඳනකොට පවාරණය වුණා නම් පළවෙනි පිට ගිලලා දෙවෙනි පිට වළඳන එක නතර කරලා අත හොදගෙන දාන වැළඳීම අවසන් කරනවා. මධ්‍යම වශයෙන් මේ දුතාංගයේ රකින වික්ෂුන් වහන්සේ යම් භෝජනයක් පවා වළඳනකොට පවාරණය වුණාද ඒ ටික ඉවර වෙනකම් බලනවා. දැන් අපි හිතමු දාන ටික බෙදාගෙන ආවා. දාන ටික ලැබුණා. පින්ඩපාතේ කරගෙන ඇවිල්ලා. Taman දානේ වළඳන් ඉඳගත්තා. දැන් වළඳනවා. වළඳන අතරතුර භෝජන පවාරණය වෙනවා. පවාරණය වුණාම උන්වහන්සේ ඒ වළඳපු භෝජනේ ඉවර වෙනකම් වළඳනවා. හැබැයි අය කවුරු හරි ගෙනල්ලා බෙදන්න හැදුවොත් ගන්නෙ නැහැ. එහෙම නැත්නම් ඒක වළඳලා ඉවරලා තමන්ට මදි කියලා හිතලා තව කාට හරි කියලා මොනව හරි ගෙන්නගෙන වළඳන්නේ නැහැ. මේ පාත්‍රයේ තිබුණු දාන ටික ඉවර වෙනකම් වළඳනවා. ඒ නිසා මෙන්න මධ්‍යම වශයෙන් පත්පින්ඩිකාංගය රකින ස්වාමීන් වහන්සේ. මෘදුක වශයෙන් පත්පින්ඩිකාංගය රකිනවා නම් උන්වහන්සේ මේ ඉඳගෙන ඉන්න ආසනය තුලදීම දැන් පවාරණේ වුණා, භෝජන පවාරණේ වුණා නම් මේ වළඳන ටික ඔක්කොම වළඳලා ඉවර වෙලා තව Tamanට වළඳන්න පුළුවන් නම් තව වළඳන්න අවශ්‍ය දේවලුත් එතෙන්ට ගෙන්න ගන්නවා. ආසන නැගිටින්නේ නැහැ. ආසන නැගිටින්නේ නැතුව තව දෙයක් ගෙන්න ගන්නවා වළඳන්න පුළුවන් දේවල්. සියලු දේවල් ගෙන්නගෙන ඒ සියලු දේවල් වළඳන්න පුළුවන් තරමක් වළඳලා නැගී සිටිනවා. ආය නැවත වාරයක් වළඳන්නේ නැහැ කියලා. එහෙම දුතාංගේ රකින්නවා. එයාට කියනවා මෘදුක වශයෙන් කල්පච්ඡබත්තිකාංගේ රකින්න කෙනා කියලා. ඉතින් මේ ආසනයෙන් නැගිට්ටොත් යම් කිසි හේකින් ඔය කවරන කවුරු කෙනෙක් වුණත් මේ ආසනයෙන් නැගිට්ටොත් නැවත වළඳන්න පුළුවන් අතිරික්ත කරපු භෝජනයක් විතරයි. Taman දානේ වළඳන අතරතුර දානේ වළඳ වළඳ ඉඳලා දානේ වළඳන එක නතර කරලා නැගී සිටියොත් නැවත වාරයක් වළඳන්න පුළුවන්නේ මේ අතිරික්ත කරගෙන වළඳන්න පුළුවන් අතිරික්ත භෝජනයක් විතරයි. අතිරික්ත භෝජනයක් නැතුව නැවත වාරයක් භෝජන වලදීමේ හැකියාවක් නැහැ. ඒ නිසාම මේ උත්කෘෂ්ඨ දුතාංගධාරිය වෙන්න පුළුවන් මධ්‍යම දුතාංගධාරිය වෙන්න පුළුවන් මෘදුක දුතාංගධාරිය වෙන්න පුළුවන් කවරෙක් නමුත් කවරෙක් නමුත් අතිරික්ත කරගත්ත භෝජනයක් වළඳන්න කියලා පිළිගත්ත මාත්‍රේ වැළඳන්න පටන් ගත්ත මාත්‍රේ තමන්ගේ සමාදන් වෙච්ච දුතාංගය බිඳිනවා කියලා සඳහන් කරනවා. ඒ නිසා මේ තුන් දෙනාටම තින්නම් පී පවාරිතානං කප්පියං කාරාපිත්තා බුත්තක්කනේ දුතංගම් විඤ්ජති. කැප කරවලා වළඳ කුෂණේහි කැප කරවලා වළඳනවා කියන්නේ මේ විනය කර්ම වශයෙන් අතිරික්ත කරලා වළඳන ක්ෂණේහි දුතංගම් විඤ්ජති දුතාංගය බිඳිනවා කියලා සඳහන් කරනවා. අයම්පනානි සංසෝ එහෙමනම් මේ කලුපච්චා බත්තිකාංගයේ රැකීමේ ආනිසංශ මොනවාද? කලුපච්චා බත්තිකාංගය කියන දුතාංගය රකින්න ස්වාමීන් වහන්සේට ආනිසංශ පැහැදිලි කරනවා. අනතිරික්ත භෝජනාපත්තියා දූරී භව වූ මේ කලුපච්චා බත්තිකාංගය රකින්න ස්වාමීන් වහන්සේ අනතිරික්ත භෝජන ආපත්තියෙන් දුරින්ම දුර වෙච්ච කෙනෙක් වෙනවා. අනතිරික්ත භෝජන ආපත්තිය කියලා කියන්නේ දැන් අපි සඳහන් කරන්නේ භෝජන පවාරණය සිදු වෙන ආකාරයක්. යම් කිසි විදිහකට Taman යම් භෝජනයක් වළඳමින් ඉන්නවා ස්වාමින්වහන්සේ. ඒ වළඳමින් ඉන්න අතරතුර අර අපි කියපු පංච භෝජන අතර එකක් බත් වෙන්න පුළුවන්, පිට්ටු జాතියක් වෙන්න පුළුවන්, අග්ගලා වෙන්න පුළුවන්, මාළු වෙන්න පුළුවන්, මස් වෙන්න පුළුවන් මේ කවර හෝ දෙයක්. ඒ දෙයක් හෝ ඒව අඩංගු දෙයක් හෝ අරගෙන ඇවිල්ලා බෙදන්න ලෑස්ති වෙනකොට මට ඇති කියලා අවශ්‍ය නැහැ කියලා යම් එම් තතන් අනිත් කෙනාට බෙදන්න කියලා හරි කමන්නේ කොහොම හෝ මේ ප්‍රතික්ෂේපයක් සිදු කරනවා නම් අන්න ඒ ප්‍රතික්ෂේපයේ සිදු කරලා ඒක තුළින් භෝජන පවාරණයක් වෙච්ච භික්ෂුන් වහන්සේට ඒ ආසනේ නැගිට්ටොත් නැවත වළඳන්න පුළුවන් අතිරික්ත කර භෝජනයක් විතරයි. හැබැයි උන්වහන්සේ නැවත අතිරික්ත නොකළ භෝජනයක් වැළඳුවොතින් උන්වහන්සේට පාචිත්‍ය ශික්ෂාපදයක් ලැබෙනවා. උන්වහන්සේට පාචිත්‍ය ශික්ෂාපදයක් ලැබෙනවා. ඒ නිසා යම් භික්ෂුන් වහන්සේ කෙනෙක් මේ කලුපච්චා බත්තිකාංගේ සමාදන් වෙලා තියෙනවා නම් එතනින් උන්වහන්සේ එළඹෙන தත්ත්වය වෙන්නේ දානි වළඳන අතරතුර භෝජන පවාරණයක් සිදු වුණා නම් එතනින් එහාට අය වළඳන්නේ නැහැ. එතනින් එහාට අතිරික්ත කර භෝජනයක් වළඳන්නේ නැහැ. මෘදුක මට්ටමින් උනත් රකින්න කෙනා ඒ ආසනය තුලදීම පුළුවන් තරම් වළඳනවා නැවත වාරයක් අතිරික්ත කරලා වළඳන්නේ නැහැ. ඒ නිසා ඒ ඒ මේ කියන කලපච්චි කලපච්ඡා බත්තිකාංගයේ රකින්න භික්ෂුන් වහන්සේට අර අනතිරිත් භෝජනයේ වැළඳීමෙන් වෙන ආපත්‍ය වෙන්නේ භෝජන පවාරණයක් වෙලා ඒ පවාරණයක් උනාට පස්සේ වළඳන්න පුළුවන් අතිරික්ත භෝජනයක් විතරයි අතිරික්ත නොකළ භෝජනයක් වැළඳුවොත් පාසිතේ ශික්ෂාපදයක් කැඩෙනවා. ඒ ශික්ෂාපදේ කැඩෙන්නේ නැහැ මේ කලපච්චබත්තිකාංගයේ රකින භික්ෂුන් වහන්සේට. ඒ නිසා ඒ අදාළ ඇවතින් මිදීම උන්වහන්සේට ලැබෙන විශාල ආනිසංසයක්. ඒත් එක්කම ඕද ඕද කත්තාබහ ඕදරි කත්තාබහව කියලා කියනවා. ඕදරි කත්තාබහව කියලා කියන්නේ සමහර කෙනෙකුට ඉන්නවා මේ බඩ පිරෙනකන් අනිවාර්යෙන් වළඳන්න ඕනේ. බඩ ටිකක් හරි ඉඩ ඉතුරු වුණොත් එහෙම එදාට හරි අමාරුයි වාගේ. වළඳන්න වළඳන්න බැරි වුණොත් අමාරුයි. ඒ නිසා මේ තමන්ගේ කුස පුරවා ගැනීමේ අවශ්‍යතාවය තියන අය ඉන්නවා. ඒතර කොහොම හරි මම බඩ පිරෙනකන් කන්න ඕනේ කියලා. මෙන්න මේකට කියනවා මේකට තමයි අපි කියන්නේ අපේ සමාජයේ සාමාන්‍යයෙන් බඩජාරීකම කියලා කියන්නේ. බඩජාරීකම කියලා කියන්නේ කුස පුරවන්න අවශ්‍යතාවය කියන එක. ඒ හැම වෙලාවකම යම් වැළඳීමක් වඳනවා නම් ඒක මදිමට තව ටිකක් වළඳන්න ඕනේ. වළඳලා කොහොම හරි මම බඩ පුරව ගන්න ඕනේ කියලා අදහසක් තියෙනවා. මෙන්න මේ කියන කුස පුරවා ගැනීමේ අවශ්‍යතාවයක් නැමැති මේ බඩජාරීකම මේ කලුපච්චා බත්තිකාංගයේ සමාදන් වෙච්ච භික්ෂුන් වහන්සේට නැති වෙනවා. උන්වහන්සේ තමන්ගේ කුස පිරিলা නැති වුණාට භෝජන පවාර නැපුණා නම් එතනින් එහාට අනතිරිත භෝජන වලදන්නේ අනතිරිත හෝ අතිරික්ත හෝ භෝජන වලදන්නේ නැහැ. එතනින් එහාට අතිරික්ත භෝජන වලදන්නේ නැති නිසා උන්වහන්සේට එක්තරා විදිහකට මේ අතිරික්ත භෝජන මේ කුස පුරවා ගැනීම උදෙසා පවත්නා වූ බඩජාරිකම කියන එක උන්වහන්සේ තුළින් නැති වෙනවා. Taman වැළඳුවේ එකයි කීවි උත්කෘෂ්ඨ වශයෙන් මේ දුතාංගයේ රකින භික්ෂුන් වහන්සේ උත්කෘෂ්ඨ වශයෙන් දුතාංගේ රකින්නකොට උන්නා සමහර වෙලාවට පළවෙනි බත් පිළ විතරයි වැළඳුවේ. පළවෙනි බත් පිළ විතරක් වළඳලා තියෙන්නේ. ඒ පළවෙනි බත් පිළ වළඳලා දෙවෙනි බත් පිළ වළඳන් ලෑස්ති වෙනකොට කවුරු හරි යමක් ගෙනල්ලා බෙදන්න ආවා. ඒ බෙදන්න ආපු අවස්ථාවේ තමන්ගේ දුතාංගයේ තමන්ගේ තමන්ට පවාරණය වෙනවා. පවාරණය පවාරණය වුණා. උන්වහන්සේ එතනින් දාන වළඳන එක නතර කරනවා. මම එක පිටයිනේ වැළඳුවේ. ඒ නිසා මම අද තව ටිකක් වළඳන්නම්. අද මට දුතාංගය අවශ්‍ය නැහැ කියලා අපහරින්නේ නැහැ. දුතාංගෙ දිගටම රැක්ගෙන යනවා. ඒ නිසා අන්න එතනින් තමන්ගේ දානි වළඳන එක නතර කරලා කොච්චර මේ පාත්‍රය තුල තමන්ට රසවත් කැමැති ආහාර තිබුණත් මේ උත්කෘෂ්ඨ මට්ටමින් දුතාංගෙ රකින්න කෙනා එතනින් එහාට ඒ දේ වළඳන්න ලොල් වෙන්නේ නැහැ. අන්න ඒ නිසා උන්වහන්සේ තමන්ගේ මේ කුස පෙරවීමේ කැමැත්තෙන් යුතුව ඉන්න කුස පෙරවීමේ ව්‍යාපාරයේ ඉන්න බඩජාරිකමින් ඉන්න වික්ෂුන් වහන්සේ කෙනෙක් නෙවෙයි නවන තත්ත්වයටපත් වෙනවා කලුපච්චාබත්තිකාගේ සමාදන් වෙච්චි ස්වාමින් වහන්සේ. නිරාමිෂ සන්නිධිතා. නිරාමිෂ සන්නිධිතා කියලා කියන්නේ උන්වහන්සේට ආමිෂ සන්නිධි නැති වෙනවා. ආමිෂ සන්නිධි කියලා කියන්නේ සන්නිධි කියන වචනේ කියන අපි රැස් කරලා තියාගන්නවා කියන එක. අපිට සන්නිධි ගොඩාක් තියෙන්න පුළුවන්. දැන් බොහෝජන සම්නිධි කියන එක තමයි අපිට ශික්ෂාපද වශයෙන් තියෙන සිල්පද පැත්තෙන් තියෙන සම්නිධිය. ඒ හැරෙන්න තවත් බොහෝ දේවල් සම්නිධි විය හැකියි කියන එක අපිට දැන් දීඝනිකායේ පළවෙනි සූත්‍රවල මේ සීලක්ඛන්ද වර්ගයේ සූත්‍රවල සඳහන් කරනවා භික්ෂුන් වහන්සේලා මේ සම්නිධි වලින් තොරයි කියලා. යාන සම්නිධි, වත්ත සම්නිධි, සයන සම්නිධි මේ විදිහට සම්නිධි විශාල ප්‍රමාණයක් සඳහන් කරමින් කියනවා මෙන්න මේ සන්නිධි වලින් මම දුර වෙලා ඉන්නේ කියලා. මෙන්න මේ සන්නිධි වලින් භික්ෂුන් වහන්සේලා දුර වෙලා ඉන්නේ කියලා. එතකොට සන්නිධිය කියලා කියන එක අපේ කෙලෙස් ඇති වෙන දෙයක්. අපි යමක් ක්‍රෑෂ් කරනවා කියලා කියන්නේ අපේ කෙලෙස් ඇති වෙනවා කියන එකක්. ඒ සන්නිධිය අපිට දුරු කරගන්න පුළුවන් නම් ඒ නිසා අපේ කෙලෙස් අපිට දුරු කරන්න පුළුවන්. බොහෝජන සම්නිධියේ තියෙන විශේෂත්වය තියෙන්නේ කෙලෙස් ඇති වෙන විතරක් නෙවෙයි බොහෝජන සම්නිධිය තුළ අපිට ශික්ෂාපද වේදික ක්‍රමයකට සිද්ධ වෙනවා. අපිට තියෙනවා ආහාර සන්නිධි ශික්ෂාපදයක්. සන්නිධිකාරක ශික්ෂාපදයක්. සන්නිධිකාරක ශික්ෂාපදේ සඳහන් කරන්නේ මේ යාවකාලික ආදී භෝජනයක් අද පිළිගත්තට පස්සේ අපි මේක සන්නිධි කරලා තියලා රැස් කරලා තියලා අපි වළඳනවා නම් තවත් වෙලාවක අන්න ඒ බඳු රැස් කරලා තබා වැළඳීම තුළ ශික්ෂාපදයක් කැඩෙනවා. ඒකට කියනවා සන්නිධිකාරක ශික්ෂාපදේ කියලා. ඉතින් මේ අනතිරික්ත භෝජනේ වළඳන්නේ නැති එම්තන් අතිරික්ත භෝජනේ වළඳන්නේ නැති මේ කලුපච්චා භත්තිකාංගේ සමාදන් වෙච්ච කෙනාට උන්වහන්සේට මේ භෝජන ළඟ රැස් කරලා තියාගෙන වැළඳීමක් ඇති වෙන්න අවශ්‍ය වෙන්නේ. උන්වහන්සේ වළඳන්නේ තමන්ගේ පින්ඩපාත ආදියක් කරගෙන දානේ වළඳන් පටන් ගත්තාම ඒක පවාරණය වුණොත් එතනින් එහාට තව දානේ රැස් කරලා තියලා දවල්ට වළඳන්න එහෙම නැත්නම් වෙන වෙලාවකට වළඳන්න කියලා කවදාකවත් තියාගන්න. එහෙම තියාගන්න නැති නිසා මේ නිර්ාමිෂ සන්නිධි භාවය එහෙම නැත්නම් ආමිෂ ආහාර සන්නිධි නොමැති වීම කියන එකත් උන්වහන්සේට තියෙන ආනිසංසයක් බවට පත් වෙනවා. ඒතර උන්වහන්සේට යම් හේකින් වික්ෂුන් වහන්සේලාට මේ ආහාර සන්නිධි වීමෙන් භෝජන සන්නිධි සන්නිධි වීමෙන් යම් ඇවතක් තියනවාද ඒ කිසිදු ඇවතක් සිද්ධ වෙන්නේ නැහැ මේ කලුපච්චබ්බත්තිකාංගේ රකින්න ස්වාමීන් වහන්සේට. ඒ වගේම පුන පරියේෂණාය අභාවෝ උන්වහන්සේට තවත් ආනිසංසයක් තමයි නැවත නැවතත් මේ ආහාර සෙවීම සඳහා වන වෑයමක් අවශ්‍ය නැහැ. උනාසට නැවත නැවතත් මේ ආහාර සොයන්න අවශ්‍ය නැහැ කියන එක. ඒ නිසා පුන පරිේශනයක් නැවත සෙවීමක් නැහැ කියලා කියන එක මේ කලපච්චබත්තිකාංගයේ තියෙන එක්තරා මානසංශයක්. Taman දානේ වලදමින් ගියා වලදමින් ඉන්න අතරතර භෝජන පවාරණයක් සිදු වුණා නම් Tamanට අයසරයක් ඉඳන්ට දවල්ට මොනවද වලදන්නේ කියලා හිතන්න දෙයක් නැහැ. ඒක එතනින් අහවරයි. එතනින් අවසන්. ඒ නිසා උන්වහන්සේ අය දවල්ට වළඳන්නේ මොනවද ඊළඟට වළඳන්නේ මොනවද කියලා හිතන්නේ නැතුව සෝසිය තමන්ගේ මහානදම් පුරා ගන්න කටයුතු වල යෙදෙනවා. ඒ නිසා ඒකත් මේ කලපච්චාබත්තිකාංගයේ තියෙන එක්තරා ආනිසංසයක් බවට පත් වෙනවා. අපිච්චතාදීනම් අනුලෝමුතිතා මේ අල්පේච්ඡතා ආදී ප්‍රතිපත්ති ධර්මයන් වලට අනුලෝම පැවතුමක් ඇති බුද්ධිලේ බවට පත් වීම කියන්නේ කලපච්චාබත්තිකාංගයේ ආනිසංසයක්. ඒ පිළිබඳව බදන්තාචාර්ය බුදුගෝස් මාහිම්පාණන් වහන්සේ අපට ගාථාරත්න දෙකකින් සඳහන් කරනවා. පරියේෂනාය කේදං න යාතින කරෝති සම්නිදින් ධීරෝ ඕද ඕදරි කත්තම් පජහති කලුපච්චාබත්තිකෝ යෝගී මේ කලුපච්චාබත්තිකාංගේ රකින ධීරෝ යෝගී නොහති යෝගී උතුමන් වහන්සේ භෝජන සෙවීමෙන් පරියේෂනාය කේදං නයාති භෝජනයේ සෙවීම පරිේශණය කියන එක තුලින් කරදරයටපත් වෙන්නේ නැහැ, වෙහෙසටපත් වෙන්නේ නැහැ. ආමිෂ සම්නිදින්න කරෝති, න කරෝති සම්නිදින්. ආමිෂ සම්නිදිය නොකරයි, ඒ වාගේම ඕදරිකත්තම් පජහති, බඩ පුරවා ගැනීමේ ස්වභාවය කියන බඩජාරිකම කියන එක දුරු කරනවා. තස්මා සුගතප්පසත්තං සන්තෝෂ ගුණාදි බුද්ධි සංජනං සංජනනං දෝසේ විදුනිතු කාමෝ භෝජයේ යෝගී දුතංගමිදන්ති තස්මා සුගතප්පසත්තං ඒ නිසා බුදුරජාණන් වහන්සේ විසින් ප්‍රශංසා කරන ලද සන්තෝෂ ගුණාදී බුද්ධි සංජනනං සන්තෝෂ ගුණ ආදිය වඩන්නා වූ මෙන්න මේ කියන දුතාංගය දුතාංග මිදං මේ බඳු දුතාංගය දෝෂේ විදුනතකාමෝ යෝගී දොස් දුරු කරනු කැමැති කෙලෙස් දුරු කරනු කැමැති යෝගී තෙමේ යෝගියා විසින් භජය සේවනය කළ යුතු වේ කියලා අපට කලුපච්චාබත්තිකාංගේ ආනිසංස ධාතා දෙකකින් සඳහන් කරනවා සඳහන් කරමින් අයං කලුපච්චාබත්තිකාංගේ සමාදාන විධානප්ප බෙහෙද වේදානිසංස වන්නනා නිත්‍තිතා කියලා මේ විශේෂ මාර්ගයේ කලුපච්චාබත්තිකාංගය අවසන් කරනවා ඒ අනුව අද අපි සාකච්ඡා කරන්න යෙදුනේ පත්තපිණ්ඩිකාංගය කියන දුතාංගය සහ කලුපච්චා භත්තිකාංගය කියන දුතාංගය පිළිබඳව. ඉතින් හරිම ආශ්චර්යමත් කරුණු කාරණා සමුදායක් එක්රැස් කරමින් සම්පින්දනය කරමින් මේ විශේෂ මාර්ග මහා ග්‍රන්ථ රත්නය රචනා කරලා තිබෙන්නේ. ඒ තුල නිවන් පිණිස ගුණධර්ම සම්පාදනය කරගන්නට කැමැති භික්ෂුන් වහන්සේලාට ඒ විතරකුත් නෙවෙයි ගිහි ප්‍රජාවට පවා Tamanගේ කෙලෙස් ධර්මයන් දුරු කරගෙන මේ අල්පේච්ඡතා ආදී සන්තුටිතා ආදී ගුණධර්මයන් සම්පාදනය කරගෙන ඒ ගුණධර්මයන් අභිවර්ධනය කරගෙන කවර ආකාරයකින්ද ශ්‍රමණ ගුණධර්ම පුරාගති හැක්කේ කියන කාරණය පැහැදිලි කරන ග්‍රන්ථ රත්නයක් තමයි මේ විසුද්ධි මාර්ග ග්‍රන්ථ රත්නය. එහිලා මේ දුතාංග නිර්දේශය කියලා කියන්නේ තව දුරටත් වික්ෂුන් වහන්සේලාට ඒ වගේම ගිහි පාර්ශවයන්ටත් තමන්ගේ අල්පේච්ඡතා ආදී ගුණධර්ම සම්පාදනය කරගන්නට මඟ පෙන්වන නිර්දේශයක්. ඒ නිසා මේ දුතාංග නිර්දේශයේ තවත් දුතාංග දෙකක් අපි සාකච්ඡා කරලා අවසන් කරන්න තියෙන්නේ පත්තපින්ඩිකාංගය සහ කලුපච්චා බත්තිකාංගය කියන දුතාංගය. මේ දුතාංග පිළිබඳව ලබා ගන්නා අවබෝධයත් දැනුමත් අපට මහා උපකාරයක් බවට පත් වෙන්නේ අපේ මේ අල්පේච්ඡතා ආදී ගුණධර්ම සම්පාදනය කරන්න කොයි විදිහටද අපේ කෙලෙස් ධර්මයන් අපි ප්‍රහීන කළ යුත්තේ කියන එක. කොයි විදිහටද අපි කෙලෙස් ධර්මයන් ලියා හැරීම සිදු කළ යුත්තේ කියන එක. දැන් අපි මේ පත්තපින්ඩිකාංගේ වගේ දුතාංගයක් රකින්න ස්වාමීන් වහන්සේ කෙනෙක් ගැන සඳහන් කරා උත්කෘෂ්ඨ වශයෙන් දුතාංගේ රකින්නකොට කිසිම දෙයක් ඉවත් කරන්නේ මේ හපලා අයින් කරන හපයක් විතරයි ඒ දේවල් දඬ බැරි නිසා ඉවත් කරනවා. ඒ හැරෙන්න වෙන කිසිම දෙයක් ඉවත් කරන්නේ නැහැ. එහෙම ඉවත් කරන්නේ නැති නිසාම එක භෝජනයේ භාජනයක වළඳන නිසාම සඳහන් කරනවා මේ දුතාංගයේ දරණ භික්ෂුන් වහන්සේ Taman එක භාජනයක වළඳන්නේ එක පැනක විතරයි වළඳන්නේ කියලා මේක ඇතිතරම් පුරවගෙන වළඳන්න ගන්න එපා කියනවා. එහෙම කරන්න සුදුසු නැහැ කියනවා. සෞත්කෘෂ්ඨ දුතාංග ධාරියා ඒ නිසා එකයි කරන්නේ. Tamanගේ පාත්‍රයේ තියෙන කිසිම දෙයක් ඉවත් කරන්නේ නැහැ. කිසිම දෙයක් ඉවත් කරන්නේ නැහැ. අර උක්සපවාග දේවල් හැරෙන්න වෙන කිසිම දෙයක් ඉවත් කරන්නේ ඒ ඉවත් කරන්නේ නැති නිසාම Tamanට වළඳන්න පුළුවන් විතරයි Taman පිළිගන්නේ. තමන්ට වළඳන්න සුදුසු දේ විතරයි තමන් ඉතිරි කරගන්නේ. ඉතින් බලන්න තමන්ගේ ගිහි පුද්ගලයන්ට උනත් තමන්ගේ මේ ගුණධර්ම සම්පාදනය කරන කොච්චර මඟ පෙන්වීමක් තියනවද කියලා. අපි ආහාරයේ කොච්චර අද ආහාර ඉවත් කරනවද? ආහාර බැහැර කරනවද? උදේට අපි සලකන්නේ නැහැ ආහාරය බෙදා ගන්නකොට මේ ප්‍රමාණය මට ඇතිද? මේ ප්‍රමාණය මට වැඩිද කියන එක සලකන්නේ සලකන්නේ නැතුව අපි බෙදා ගන්නවා සමහර වෙලාවට. එහෙම බෙදාගෙන අපි බොහෝ ආහාර අනුභව කරනවා. සමහර බොහෝ දෙනෙක් කණ්ඩු ටිකක් නැතුව බඩගින්නේ ඉන්න වෙලාවල් තියෙනවා. ඒ නිසා මේ ගිහි අයට උනත් Tamanගේ යම් යම් ගුණධර්ම සම්පාදනය කරගන්න අවශ්‍ය මහා මඟ පෙන්වීමක් මේ දුතාංග නිර්දේශය තුළ තියෙනවා. ඉතින් ඒ නිසා මේ කරුණු කාරණා තවදුරටත් විමසලා බලලා තවදුරටත් ඉගෙනගෙන දැනුම ඇති කරගෙන දැනුම වඩාගෙන මේ සම්බුද්ධ ශාසනයේ පිළිවිත් ගුණධර්මයන් පුරා ගන්නට හැම සියලු දෙනාට අවශ්‍ය පහසු විහෙරණේ සැලසේවා මේ උතුම් ධර්මය අපි මේ බෙදා දීමේ බෙදා දීම වශයෙන් අපි රැස්පත් කරගත් උදාර කුසල ශක්තිය හැම සියලු දෙනාටම උතුම් නිවන් පිණිස හේතු වේවා කියලා අනුමෝදන් කරමින් විශේෂයෙන්ම අද දවසේ මේ ධර්ම දේශනාව සඳහා ධර්ම දේශනා දායකත්වයේ සම්පාදනය කරන අපේ පූජනීය අතුල ඥාන ස්වාමින් වහන්සේගේ පින්වත් පියාණන් මෞතුමිය ඒ වගේම අයියා අක්කා මේ ආදී හැම සියලු දෙනාම ඉතින් අපේ අතුල ඥාන ස්වාමින් වහන්සේ පැවිදි දිවියටපත් වෙන්නේ ඊයේ දින වාගේ දින එක පෙබරවාරි 9 වෙනි දින. ඉතින් ඊයේ දිනයට උන්වහන්සේ පැවිදි වෙලා මම හිතන්නේ වසර 9ක් හෝ 10ක් සම්පාදනය වෙනවා. ඉතින් ඒ නිසා ඒ උන්වහන්සේගේ පැවිදි දිවිය සම්පාදනය කරගන්න සමෘද්ධමත් කරගන්න අපි මේ රැස්පත් කරගත් උදාර කුසල ශක්තිය පුණ්‍ය ආනුමෝදනා බවට පත් වේවා ශක්තියක් බවට පත් වේවා උන්වහන්සේට මේ උතුම් ගුණ ධර්ම සම්පාදනය කරගෙන සම්බුද්ධ ශාසනය තුල බලාපොරොත්තු වන ආකාරයකින් උතුම් නිවනින් සැනසෙට ලැබේවා ලැබේවා කියලා අපි ආශිර්වාද කරනවා මේ සියලුම ශාසනික අභිමතාර්ථයන් මස්තක ප්‍රාප්ත කරගන්නට ලැබේවා කියලා අපි ආශිර්වාද කරනවා ආශංසනය කරනවා ඒ වාගේම පියාණන් රෝගී තත්ත්වයේ පසු වෙන්නේ ඉතින් ඒ පියාණන්ට මේ අපේ කුසල ශක්තිය උතුම් පිහිටක් පිළිසරණක් බවට පත් වේවා ආශිර්වාදයක් බවට පත් වේවා නිදුක් නිරෝගී භාවයෙන් ගුණධර්ම සම්පාදනය කරගන්නට ඒ පියාණන්ට අවකාශ සැලසේවා. ඒ වගේ මව්තුමියට, සහෝදරයන්ට, සහෝදරියට, ඒ දරුවන්ට මේ හැම සිළු දෙනාටම මේ උතුම් සම්බුදු ශාසනය පිහිට ආධාර කරගෙන උතුම් නිවනින් සැනසෙන්නටම මේ ධර්ම දානමය කුසල එකසීම හේතු වේවා, වාසනාව වේවා කියලා පුණ්‍යානුමෝදනා සිදු කරමින් ඒ වගේම අපිවත් අපගේ සම්බුද්ධ ශාසනයත් ආරක්ෂා කරන අල්පේ ශාක්‍ය මහේශාක්‍ය ආත්ම ආරක්ෂක ලෝකපාලක සෑම සුල දිව්‍යතා මණ්ඩලයට මෙපින් දැනේවා පෙනේවා දෙවියොත් මෙතෙන් දැක බලා සතුට වී දිව්‍ය ශිසිර බඩවරාත් වර්ධනය කරගෙන ප්‍රාර්ථනීය බෝධියකින් නිවනින් සනසෙත්වා කියන දහස් මෙතු අපි පුණ්‍යානුමෝදනා සිදු කරනවා. ඒත් සමගම මේ වැඩසටහන සංවිධානය කරන අපි මේ වැඩසටහන සංවිධානයට එකතු වෙන පින්වත් හැම සියලු දෙනාටම මේ උතුම් ධර්ම මාර්ගයේ විවරණය කරගෙන ධර්ම මාර්ගයේ කරුණු කාරණා තවදුරටත් පැහැදිලි කරගෙන මේ විසුද්ධි මාර්ග ග්‍රන්ථය අපට ඉවර වෙනකම මේ වැඩසටහන පවත්වාගෙන සමස්ත විසුද්ධි මාර්ගයම අපිට සාකච්ඡා කරලා මේ ධර්ම කරුණු කාරණා විවරණය කරගෙන හැම සිර දිනාටම නිවන් මඟ පැහැදිලි කරගන්නට නිවන් මඟ එලිපෙහෙලි කරගන්නට හැකියාව ලැබේවා. මේ නිවන් මඟ ගමන් කරන්නට අවශ්‍ය සත්පුරුෂ ආශ්‍රය හැම සියලු පහසු විහරණය සැලසලා සියලු දිනාටම උතුම් නිවනින් සැනසෙන්නට මේ උදාර ධර්ම දානමේ කුසලයේ හේතු වේවා කියලා පුණ්‍යානුමෝදනා සිදු කරමින් අපි දෙවියන්ට පින් අනුමෝදන් කරලා අවසන් කරමු. ආකාසට්ඨා ච බුම්මත්ථා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු ශාසනං ආකාශට්ඨා ච භුම්මට්ඨා දීවානාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු දේශනං ආකාශට්ඨා ච භුම්මට්ඨා දීවානාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු මං පරන්ති යම් සිළු දනාතම පෙරවන් සරණයි